සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සැදී පැහැදී සූදානන් වෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ධර්මරත්නයෙන් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තුළින් මෙලව ජීවිතය සුවපත් කරගෙන පරලෝක ගත ජීවිතය සුගතිගාමී කර ගැනීමේ පරමාර්ථය ඇතුව. ධර්ම දානය ලෝක ධාතුවේ ඇති උතුම්ම දානයයි. මේ උතුම් ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම දානය කරලා අපි රැස් කරගන්න කුසලස්කන්දය අසීමමාන්තිකයි. ඒ අසීමමාන්තික වූ කුසලය ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ දිනවල මේ ධර්මදේශනා මාලාවේදී අපි සාකච්ඡා කරමින් හිටියේ මරණ සතිය කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අප්‍රමාණ ආනිසංස සහිත මරණානුස්සති භාවනාව සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි සාකච්ඡා කරමින් හිටියේ. නිවැරදිව මරණ සතිය දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන මේ දේශනා මාලාවේ ධර්ම දේශනා දහතුනක් මේ වෙනකොට කරලා ඉවර කරලා තියෙනවා. අපි පින්නතුන් අද දායකත්වය දරන්නේ ඒ දේශනා මාලාවේ දා හතරවෙනි ධර්ම දේශනාවට. මරණානුස්සති භාවනාව හරියටම සම්පූර්ණ කරගණ්ඩ ක්‍රම අටක් භාගිතුන් වහස දේශනා කළා මනාව ප්‍රගුණ කරන්න. ඒ ක්‍රම අටේ තුන්වෙනි ක්‍රමය. උපසංහරණය කියන කාරණාව යටතේ තමයි මේ දාහතර වෙනි ධර්ම දේශනාවත් සාකච්ඡා කෙරෙන්නේ. මරණ සතිය නිවැරදිව දියුණු කරගණ්ඩ කරුණු කාරණා දැනගණ්ඩ මේ දේශනා මාලාව මුලින්දල අහන්ඩ වෙනවා. නමුත් උතුම් දේශනාවක් ලෝක සත්වයට දානය කරන්න අවස්ථාව ලබලදීලා රැස් කරගන්නේ අසීමාන්තික කුසලය. එහෙමනං මේ උපසංහරණය කියන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කරනකොට සම්මා සම්බුද්ධතු කරුණු හතක් පැහැදිලි කළා මේ මරණය ඕනෑම කෙනෙක් ගාවට එනවා කියන එක සඳහන් කරන්න. අවසාන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ ළඟටත් මරණය එනවා. කියන කාරණාව සාකච්ඡා කරමින් ඉඳලා අපි පහුගිය දේශනාව නිමා කළා බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ කරුණු කතා කරලා. අද තව කාරණා ටිකක් එදා නතර කරපු තැනින්දල සාකච්ඡා කරමු. පිනතුරි මේ අපි එදා අවසානි සාකච්ඡා කළා ධර්මරත්නය ගුරුතන්හි තබාගත්තා නෙමෙයි ගරුතන්හි තැබුව කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ ධර්මය තමන්ගේ ගුරුවරය බවට පත් කරගත්තා කියලා ත්‍රිපිටකයේ කොතනවත් සඳහන් වෙන්නේ සඳහන් වෙන්නේ නෑ. අපි ඒ කාරණාව යම් ප්‍රමාණයක් එදා පැහැදිලි කලා පහුගිය දහත් තුන්වෙනි දේශනාවදී. එතනින් තමයි ධර්ම දේශනාව ඉවර කළේ. ඊළඟට සමහර වෙලාවට සමහරායගේ මතයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට පහළ වෙච්ච කාලේ. ලෝකයේ ආර්යයන් වහන්සේලා කොහෙවත් වැඩ හිටියේ නෑ කියලා. එහෙම සඳහන් කළොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක් බවට පත්වෙනවා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඉපදෙන කාලේ ලෝකයේ ආර්යන් වහන්සේලා ඕන තරම් වැඩ හිටිය. හැබැයි මනුස්ස ලෝකෙ වැඩ හිටියේ නෑ. එහෙනම් බ්‍රහ්ම ලෝකවල වැඩ හිටියා. ඒකට කරුණු බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු දක්වන හැමතැනම පැහැදිලිව පැ දේශනා කරනවා. මහබෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයෙන් මෙලව එළිය දකින වෙලාවේ. මහබෝසතාණන් වහන්සේ පිළිගණ්ඩ එතෙන්ට වැඩියේ රහත් වෙච්ච බ්‍රහ්ම රාජූ හතර දෙනෙ. ඒ ගැන කරුණු මජ්‍යම නිකාය සඳහන් වෙන ආශ්චර්ය අත්භූත ධර්ම සූත්‍රයේ මනාව විස්තර කරනවා. එනම් ලෝක ආර්යන් වහන්සේලා වැඩහිටිය නැත්තං මෙතෙන්ට රහතන් වහන්සේලා වඩින්ට හේතුවක් වඩින්ට හේටුවක් විදිහක් නෑ. ඇයි එතෙන්ට රහතන් වහන්සේලා වැඩිය කියල සඳහන් කළේ මහාමායා දේවින් වහන්සේ කියල කියන්නේ මේ ලෝකෙ කොයි තරම් ලස්සනද කියන කාරණාව විස්තර කරන්න කවුරුවත් දන්නේ නෑ. ඒ නිසා අපේ ධර්මයත් මහාමායා දේවින් වහන්සේ ගැනත් යසෝදරා දේවින් වහන්සේ ගැනත් මහ ගොඩක් කරුණු විස්තර කරලත් නෑ. රූප ස්වභාව ගැන. එහෙම විස්තර කරලා නැත්තේ රූප ස්වභාව ගැන විස්තර කරන්න කරුණු හොයාගණ්ඩ නැති නිසා. ඒ රූපය පැහැදිලි කරන්න බැරිහින්ද. කාරණාවක් සඳහන් කරනවා මහා මායා කියලා නම තිබ්බි හැබැවින්ම ලෝකට මායාවක් වෙච්ච නිසා කියලා. කිසි කෙනෙකුට ඒ රූපය තේරුම් ගණ්ඩ බෑ. ඒ තරම්ම ලස්සන රූපයක් දරන කාන්තාවක්. දරුව බිහි කරන තැන කෙලෙස් ප්‍රහීණය කරපු නැති අය හිටියනම්. රාගසිත් පහළ වෙනවා කියන එක අහන්ඩ දෙයක් ඇත්තෙම නෑ. නමුත් මේ පුුණ්්‍යවන්ත මාතාව පිළිබඳව යමෙකුගේ හිතේ රාගසිතක් ඉපදුනානං ඒ හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම නිරේ දොරවල් ඇරෙනවා කියල කියන්නේ. ආං ඒක හින්දයි ආර්යන් වහන්සේලා හතර නමක් රත්තරන් දැලක් කරගෙන පිතෙන්ට වැඩී. මහබෝසතාණන් වහන්සේ බිහිවෙන්නේ මේ රන් දැලට. ඊට පස්සේ තමයි සතර වරං දෙවියන්ගේ අතට බෝසතාණන් වහන්සේ ලැබෙන්නේ. එනම් ලෝක ආර්යන් වහන්සේල වැඩ හිටිය නෑ කියල කියන්න කොහොමුවත් බැහැ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඉපදිලා මේ මහා උතුමන්ගේ ගතිය තමයි ස්වභාවය තමයි යම් තැනකට ගියහම ඉස්සරලම බලන්නේ තමන්ට වඩා ගුණවත් අයි ඉන්නවාද කියලා. ඒක ලෝකෙ උත්තමයන්ගේ සිරිත. ඇයි ඒ තමන්ට වඩා ගුණවත් අයි ඉන්නවාද කියලා හොයන්නේ. ඒ ගුණවත් අයට ආචාර සීලිවෙන්ට. වන්දනාමාන කරන්නට. එහින්ද විශේෂයෙන් විමසන්නේ මට වඩා උතුම් අයින්නවද කියලා. එහෙනම් සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේත් ඊළඟට බැලුවේ මට වඩා උතුම් අය මේ ලෝකෙ කොහෙද ඉන්න කියලා. නැගෙනහිර දිහාාව බලන්නකොට ඒ පැත්තේ දෙවියෝ බ්‍රහ්මයෝ එක් හඬින් ගෝෂා කරලකි විස්වාමීණී ඔබවහන්සේට උතුම් තබා සමාන කෙනෙක්වත් මේ ලෝකෙ නෑ. උතුම් තබා සමානායවත් නෑ. මහා කල්ප දාසේ දාහක් විතර ආයු වලඳන රහත් එච්ච බ්‍රහ්මරාජු මහා කල්ප දාසේ දාහක් විතර. ආයු වලඳන රහත් උත්තමයන් වහන්සේ ලැවිල්ලා දන ගහල වැඳල කියනව නෑ ඔබ වහන්සේට වඩා සමාන කෙනෙක්වත් නෑ. එනම් බටහිර බලහමත් උතුර බලහමත් දකුණ බලහමත් එහෙම්ම මයි එනම් හැම පැත්තෙම කිවේ මට වඩා උතුම්මයි නෑ කියලා. ආංගේ නිසයි අභීත සිංහනාදයක් කළේ. අක්ගෝ හමස් මිලෝකස්සේ. මම ලෝකයට අග්‍රයි ජෙට්ටෝ හමස් මිලෝකස්ස සෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව. නමුත් මේක මගේ අන්තිම උපතයි ආය උපතක් නෑ. ආගේ සිංහනාදය කළේ තමන් වහන්සේට වඩා උතුම් අයි නැතිහින්දා. තව කරුණක් තියෙනව තේරුම් ගන්ට. මහාකල්ප දාසේදාහක් ආයුවලඳන රහතන් වහන්සේලා තමයි ඇවිල්ල දනගහල වෙන්ති. එතකට රහතන් වහන්සේල කියල කියන්නේ සව් කෙලෙස් නසපු නිසා. එතකට සිද්ධාර්ථ කුමාරයත් කෙලෙස් නසලද තාම කෙලෙස් නසල නෑ. එහෙනම් කෙලෙස් නසල නැතුවත් රහතන් වහන්සේලාගේ වන්දනාව ඉවසන්ඩ සුදුසු වනේ බෝසතාණන් වහන්සේ රහත් නොවීම බුදු නොවීම සියල්ලන්ට වඩා ඉහෙළින් ඉන්න නිසා. දෙව්ලොව ඉන්නකොටත් රහතන් වහන්සේලා වැඳලයි කීවේ මනුලොවට වඩින්න කාලයයි කියලා. ආං එහෙමනං මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගණ්ඩත් අපිට බෑ ලොවතුරා බුදුරජාණන් වහන්සේ කොහොම තේරුම් ගණ්ඩත් අපිට බෑ. නමුත් වර්තමානය සමහර කෙනෙක් තර්කයක් ගොඩනගෙනවා ලෝකෙ එදා ආර්යන් වහන්සේල වැඩ හිටිය නං ඇයි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්න ඉඩ දුන්න කියලා. හය අවුරුද්ද ඒ තරම් දුක්විඳින්න ඉඩ දෙන්න ඕන්න ෑනි බුදු වෙන්නේ මෙන්න මෙහෙමයි ස්වාමීණි කියලා ඇවිල කියලා දෙන්න තිබුණන කියලා. අපේ බුදුරජාණන් වහන්සේ කොතනවත් ධර්ම දේශනා කරල නෑ බුදු වෙන හැටි කියලා. මේ මෙහෙමයි මහණෙනි බුදු වෙන්නේ කියලා කොතනවත් දේශනා කරලා නැහැ. ඇයි? බුදු වෙන හැටි කියලා දීලා බුදු බවට පත් කරවන්න බෑ. රහත් වෙන හැටි කියලා දීලා රහතන් වහන්සේලා බිහි කරවන්න පුළුවන්. බුදු වෙන හැටි කියලා දීලා බුදුවරු පහල කරවන්න බෑ. එහෙමනම් දෙවියන්ට පුළුවන්ද බුදු වෙන හැටි කියලා දෙන්න? රහත් වෙච්ච බ්‍රහ්මරාජයන්ට පුළුවන් ද බෝසතාණන් වහන්සේට බුදු වෙන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න. බුදු වෙන හැටි කියලා දෙන්න උන්වහන්සේලාට පුළුවන්කම තිබුණා නම් අපරාධ උන්වහන්සේලා රහත් වෙලා නැතර උනේ. බුදු වෙන හැටි දන්නවනම් ඉතින් රහත් වෙන්නේ නැතුව බුදු වෙන්නම තිබුණා. බුදු වෙන හැටි කියලා දෙන්න බෑ කාටවත්. ඒක තමන්ගේ සොයන් අධ්‍යයනයක් තුළින් තමම් අවබෝධ කරගන්න දෙයක් බුද්ධත්වය. එනිසා ආර්යන් වහන්සල වැඩහිටියට බුදුවෙන් හැටි කියල දෙන්න කාටවත් කාටවත් බෑ. ඊළඟට පිනතන මේ සමාධීන් කෝටිලක්ෂ විසි හතරකට සමවදින්න පුළුහංකම බුදුරජාණන් වහන්සේට තියෙනවා. තවත් නොෙක් කෝටි ගනන් සමාධීන්ට සමවදිනවා. ලෝතුරා බුද්ධත්වය ලබාගෙන බෝධි මූලයේදීම ඒ සමාධීන් බුක්තිවින්ද. ලොවතුරා බුද්ධත්වය ලබන්ඩ සමාධීන් කෝටි ලක්ෂ විසි හතරකට සමවැදෙන. ඒ වගේම පිරිනිවම්පාන වෙලාවෙත් ඒ සමාධීන් කෝටි ලක්ෂ විසි හතරටම සමවැදෙන. එහනම් බුදුරජාණන් වහන්සේට සමාධීන්ට සමවදින්ට පුළුවන් හැකියාව මේ ලෝකෙ වෙන කියන කෙනෙකුට හිතාගණ්ඩවත් පුළුවන් කමක් නෑ. තාන් ඒ නිසයි සඳහන් කළේ ඒ මොහොතේ තමන් වහන්සේගේ ප්‍රඥ්ඥාව විමුක්තිය පිළිබඳව ඥාන දර්ශනය වෙන කාටවත් හිතාගණ්ඩ පුළුවන්කමක් නෑ කියලා. මේ සමාධීන්ට සම්වදින වෙලාවේ. ඒ තරම්ම සපරිපූර් ධර්මකායක් සහිත බුදුරජාණන් වහන්සේත් මෙතන සඳහන් කරනවා ධර්ම කය ගැන නම් බොහෝ දේවල් සඳහන් කරන්න පුළුවන් කියලා. නමුත් පින්නතින අන්තිමට සඳහන් කරන්නේ ඒ තරං ධර්මකායක් දරාගෙන මේ තරං රූපකායක් දරාගෙන ජීවත්වෙච්ච භාගිතුන් වහන්සේ. මාරය පැමිණිච්ච වෙලාවේ මහවැස්සක් මහා ගිනි මැලයක් නිමලදානවා වගේ භාගිතුන් වහන්සේත් සියලු සමාධීන් සහිතව සියලු ප්‍රඥාවල්ද සහිතව පරිනිර්වාණ දහතුවට සමවැදෙන. එහෙනම් මරණය කියන ධර්මතාවේ ළඟ භාගිතුන් වහන්සේත් මරණයට මරණයට පත් වනා කියන එකයි මේ කියන්නේ. මරණ සතියන කතා කරන්නේ. එහෙමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද ඒ මහෝත්තමයණන් වහන්සේත් පිරිනිවන් පෑවා. අගේ නිසා සඳහන් කළා මහා වැස්සක් ගිනි අඟුරු ගොඩක් තිබෙනවා වගේ භාගිතුන් වහන්සේත් සමාධීන් කෝටි ලක්ෂ විසි හතරටම සමවැදිලා අන්තිම මොහොතේ එක පාරම නිමිල ගියා කියලා. ඒ සමාධීන්ට සමවැදෙනකොට බුද්ධ කය දිලිසෙන ප්‍රමාණය මෙච්චරයි කියල කියන්න බෑ. සමාධීන් කෝටි ලක්ෂ විසි හතරකට සමවැදමින් දිලිසිලා දිලිසිලා දිලිසිලා එක පාරම නිමිලයනවා. ඒක භාගිතුන් වහසික පරණිර්වාණය. ලොවතුරා භාගිතුන් වහසත් පිරිනිවන් පෑවනම් එවන් මහෝත්තමයන් වහන්ස ළඟටත් මාරයා ආවනන් ඔබ මම වගේ අය මාරයට කුණු රොඩු තරංවත් වටින්නේ වටින්නේ නෑ. එකයි මෙතනම කියන්න හැතුවේ. එන අපි සඳහන් කළා යස මහත් පුද්ගලියෝ. යසස කියල කියන්නේ බොහෝ පිරිස් බලයක් තිබුණ අය. ඒගොල්ලුත් මැරුණ. මොන තරං පිරිස හිටියත් ඒ කාටවත් මරණින් බේරගණඩ බෑ මැරෙන පුද්ගලයා. අපේ මව්පී අපේ දරුවේ අපේ සහෝදරී මැරණ වෙලාවී අපිට තියෙන්නේ වට කරගෙන අඩන්ඩ විතරයි. බේරන්ඩ ක්‍රමයක් නම් නවත්ත ගණ්ඩ ක්‍රමයක් නම් අල්ල ගණ්ඩ ක්‍රමයක් නම් ඇත්තෙම ඇත්තෙම නෑ. එහනම් කෝටි ගනම් ප්‍රකෝටි ගනම් හිටියත් මරණයට යන වෙලායි මැරෙනෝමයි. එනම් යස මහත්තතාවය කියල කියන්නේ බොහෝ පිරිස් බලය හිටිය තිබුණ අයත් මැරිල ගියා. පුං්ඥ මහත්තතාවේ අප්‍රමාණ පිං තිබිච්චාය මහා පුුණ්‍යවන්තයෝ ගැන අපි කතා කළා ඒ ඇත් මැරිල ගියා තාව මහත්තතාවේ කියල කියන්නේ හිතාගණ්ඩ බැරි තරං ශරීර ශක්තිය තිබුණ අයත් මැරිල ගියා හැබැ මේ කතා කරන කාටවත් බුදුරජාණන් වහන්සේට තරං ශරීර ශක්තිය තිබුණේ තිබුණ නෑ භාගිතුන් වහසේ තරං ශරීර ශක්තිය තියෙන කිසි කෙනෙක් ලෝකෙ නෑ. ඉර්දි මහත්තතාවය මහත් වූ ඉර්දී තිබුණාය. හිතාගණ්ඩ බැරි තරන් ඉර්දීන් තිබුණා. අං ඉර්දිවන්තයොත් මරණයට ලක් වෙනකොට. තමන්ගේ ඉර්දියත් අරගෙනම පිරිනිවම් පෑවා. තමන් විතරක් පිරිනිවම් පෑවනෙමෙයි අර ඉර්දියත් අරගෙනම ගිය. පඤ්ඥා මහත්තතාවේ තර්ක විතර්ක කරලා ඕනම කෙනෙක් පරද්දන්න පුළුවන් හැකියාව තිබුණයි ඒ ප්‍රඥාව අරගෙනම ගිය. පසේ බුදුරජාණන් වහන්සේලත් එහෙම්මම මරණ ධර්මතාවේ එළඹිච්ච කල සදහටම පිරිනිවන් පෑවා. ඊළඟට මෙතන සඳහන් කරනවා යස මහත්තතාවය පුං්ඥ මහත්තතාවය තාව මහත්තතාවය ඉර්දි මහත්තතාවය පඤ්ඥා මහත්තතාවේ යන කරුණුවල පරතරට ගියපු. සියලු දෙනාම අභිභවනය කරපු. අසම සමවෙච්ච අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟටත් මේ මරණය කිසි විලි ලැජ්ජාවක් නැතුවාව කියලා. භාගිතුන් වහසෙත් මාරයාළඟ අපි මුලින් සඳහන් කලා වගේ සමාධීන්ට සමවැදිල දිලිසිලා දිලිසිලා දිලිසිලා භාගිතුන් වහසෙත් පිරිනොම් පෑවා. උදාහරණය සඳහන් කළේ මහවැස්සක් ගින්නක් නිමනවා වගේ අගුරු ගොඩක් නිවල දානවා වගේ භාගිතුන් වහසත් නිමිට ගියා. ඊළඟට පිනතන සඳහන් කරනවා තවත් බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිරිනිවම් පාප හැටි. මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මෙන්න මේ විදිහටයි මේ විදිහටයි පිරිනිවම් පෑවේ කියලා කරුණු අපේ දේශනාවල් වල බොහෝසේ අන්තර්ගත වෙලා තියෙනවා. බුද්ධ වංශ අට්ට කතාව බුදුරජාණන් වහන්සේලා විසි ගණනකගේ චරිතාපදානය ගෙන හැර දක්වනකොට එහි අවසානය සඳහන් කළා උන්වහන්සේලා පිරිනිවම් පාපු හැටි. එහෙමනං සම්මා සම්බුද්ධතු මරණය බුදුරජාණන් වහන්සේගේ වශයෙන් බලනකොට විමසනකොට අපිට විමසන්ඩ තමයි ඒ කරුණු ගෙනහැර දක්වලා තියෙන්නේ. පෙර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාපු හැටි අපේ ධර්මයට ගෙනහැර දක්වලා තියෙන්නේ නිකම්ම නෙමෙයි පොත් පුරවන්න නෙමෙයි. මේවාගේ උතුම් භාවනාවල් වඩන අයට ඒ භාවනාව මෙනෙහි කරන්න අවශ්‍ය කරුණු දැනගන්න ඕන නිසා. මොකද එතකොට මේ වාගෙනං බුදුරජාණන් වහන්සේ උන්වහන්සෙත් අන්තිමට පිරිනිවන් පෑවනං මම කෞුද කියන තැන ඉඳලා මරණ සතිය වඩන්ඩ ඕනේ. එන පිනතින දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙ කොයි ආකාරයේද කියන කාරණාවත් අපි ටිකක් කෙටියෙන් සිහිපත් කරමු. දීපංකර බුදුරජාණන් වහන්සේට සුමංගල සහ තිස්ස කියලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටිය. ඊළඟට සාගත කියලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටිය. නන්දා සුනන්දා කියලා අග්‍ර ශ්‍රාවිකාවක් දෙපලක් හිටිය වගේම උන්වහන්සේගේ බෝධීන් වහන්සේ පිප්පලී කියන බෝධීන් වහන්සේ ළඟ ලොවතුරා බුද්ධත්වය ලබාපු බව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දීපංකර භාගිතුන් වහන්සේ රියන් අසුවක් කුසයි කියලා. සාමාන්‍ය ලෝක අපිට හිතා ගණ්ඩවත් බෑ. නමුත් එදා කාලි ආයුෂත් එක්ක උන්වහන්සේගේ උස සඳහන් කරලා තියෙන්නේ රියන් අසුවක් උසයි කියලා. හරියට කොයි වගේද කියල සඳහන් කරනවා මුල්ල ඉඳලම මල් පිපිච්ච සල් ගහක් වගේ. දීප රුක්ෂයක් වගේ යම්සේ පහන් ගහක් හදල පහන් දල්වහම රාත්‍රියයට පහන් ගහ උසට උසේ කොහොම බැබලිනවද. ආංගේ වගේ දීප රුක්ෂයක් වගේ දීපංකර බුදුරජාණන් වහන්සේ බැබලි බැබලි වැඩ හිටිය කියල සඳහක් කරන. ආවුෂ කොච්චරක් තිබුණද උන්වහන්සේගේ ආවුෂය අවුරුදු ලක්ෂයක් වැඩ හිටිය කියලා සඳහන් කරන ආයුෂ අවුරුදු ලක්ෂයක්. ඊළඟට සඳහන් කරනවා මහජනතාව සංසාර සාගරයෙන් එතර කරවමින් ගිනිසිලක් වගේ බැබලිලා බොහෝ ශ්‍රාවකයන් සමඟ පිරිනිවන් පාවදාල කියලා. අප්‍රමාණ පිරිසක් භයානක සංසාරයෙන් එතර කරවලා එතර කරවලා දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ලෝකෙට මොන තරං පාඩුවක්ද දීපංකර භාගිතුන් වහන්සේගේ පරිනිර්වාණය. කියන කාරණා විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ නැති එක ලෝකෙට කොච්චර පාඩුවක් අපිටත් අද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියන කොයි තරං දේවල් කරගණ්ඩ තිබුණද කියලා අපිටත් හිතෙනවා. දැකල දන ගහල වැන්දත් නිරයට යන්ඩ හිටපු අය සුගතිගාමී කළා. එක සැඩොල් කාන්තාවක් මම එක කාරණාවක් සඳහන් කරන්නේ. අද දවසේ මරණයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දැක්කා. ඇය මැරිලා අපායන බවත් දැක්කා. නමුත් මමවාගේ කෙනෙක් අද මුණ ගැහුණොත් ඇය අපායට නොයා දෙව්ලෝ යනව කියලත් දැක්කා. එදා උදේ පින්ඩ පාති වඩිනකොට භික්‍ෂූන් වහසල පිරිවරාගෙන ඒ පැත්තෙන් පින්ඩ පාති වෙඩිය. අර කාන්තාවත් එලිවුණ හම තමන් හිඟාකන පිගානත් අරගෙන හැරමිටියකුත් අරගෙන තමන්ගේ පැලින් එලියට බැස්සා. ඇය ඉස්සරහටනෝ භාගිතුන් වහසේ මෙහෙන් වඩිනෝ මගදි මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ දැකලා ඇය පාරි අයින් වෙලා හිටගත්තා. ඇය ළඟට ඇවිල්ල භාගිතුන් වහසේ නතර වුණා මහමුගලන් මහරහතන් වහසේ ඇයි නතර වුණේ කියල බලල අර කාන්තාවට කතා කරලා කිව්වා මේ ඉන්න ලොවතුරා බුදුරජාණන් වහසේ වන්දනා කරන්න කියලා. ඇය අප්‍රමාණ ප්‍රීතියෙන් බුදුරජාණන් වහන්සේ වැඳලා. භාගිතුන් වහස දිහා බලාග නිටිය භාගිතුන් වහස වැඩම කළා. ඒ ප්‍රීතියම බලාගනින්නට එල දෙනක් ඇනල ඇයත් මැරුණ මැරිච්ච ගමන් දිවියල්ලෝක ඉපදෙනවා. පස්සේ ඇවිල්ල මහමුගලන් මහරහතන් වහන්සේට දිව්‍යාංගනාවක් වැන්දහම කෞුද කියලා අහපු හම කියෙන් වස්වාමීනී මැරිලා අපායට යන්ඩ හිටපු අහවල් ගමේ හිඟාකාපු සැඩල් කාන්තාව මමයි. ඔබ වහන්සේ හොයාගෙනාවී ලොවතුරා බුදුරජාණන් වහන්සේ පෙන්නලා වැඳගණ්ඩ කියල මට මඟ පෙන්විය ඔබහන්සේ. ආංගේ වැැන්ද නිසයි මම නිරේට නොයා දෙව්ලෝගී. එකෙන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳපු කෙනාටත් එහෙම යහපතක් උදවුණ. එනගති මේ කාලෙත් වැඩ හිටියනම් විශ්වයට මොනතරං යහපතක්ද කියලා අපිට හිතෙනවා. නමුත් අදත් භාග්‍යතුන් වහන්සේට ඒ විදිහටම වඳින්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියල තමයි පිරිනුවම් පැවි. නමුත් ඒවාගේ ක්‍රම අදාපි එච්චර භාවිතා කරන්නේ භාවිතා කරන්නේ නෑ. කොහොමද අදත් එහෙම වඳින්නේ. අපි යනවා අපේ පන්සලේ විහාරෙට අපි යනවා ධාතු මන්දිරය ඇතුළට අපි යනවා චෛත්‍ය මලුවට අපි යනවා බෝමලුවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැවත්නුවර ජේතවනාරාමිට ගිහිල් අපිට වදින්ට පින්නතින ලැබුණන. හිතන්නක ජේතවනාරාමි භාගිතුන් වහසේ වැඩඉන්නවා. මේ වෙලාවෙ වැඩඉන්න බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය ඇතුළි. මහරහතන් වහන්සේලාගෙන් අවසර ඉල්ලගෙන අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ අනුශාසනා පරිදි මම සුගන්ධ කුටිය දොර ඇරගෙන යනකොට බුද්ධාසනය මත සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෝ විහිදෝ භාගිතුන් වහස වැඩඉන්නවා. මුළු සුගන්ධ කුටිය පුරාම බුද්ධ රශ්මි ජාලාවෙන් ආලෝකමත් වෙලා. දොරෙන් ඇතුල්ලෙනකොට මංගේ රශ්මී ඇතුළටයි ඇතුල්වෙන්. ඒ මහෝත්තමයන් වහන්සේ ළඟ දනගහල වඳින්ට ලැබුණ නං මං ඒ කුටිය ඇතුළි කොහොමද වඳින්නේ. මං ඒ කුටියට යන්නේ කොහොමද. ආං ඒ විදිහට ධාතුන් වහන්සේ වැඩඉන්න කුටියටත් යන්ට. ආං ඒ විදිහට චෛත්‍ය මලුවටත් යන්ට. ඒ ශ්‍රද්ධාව අරගෙන චෛත්‍ය ළඟ වැඳ වැටුණුත්. එදා සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදවන භාග්‍යතුන් වහන්සේ ළඟ කරපු වන්දනාවයි. ඒ හිත අරගෙන චෛත්‍ය ළඟ කරපු වන්දනාවෙයි ආනිසන්සේ වෙනසක් නෑ කියල භාගිතුන් වහසම පෙන්නවා. තිත්තන්තේ නිබ්බුතේ චාපී සමේ චිත්තේ සමම්පලං එදා කරන්න තිබිච්ච දේ ඒ විදිහටම අද හිත සම කරල කරන්න. ඒ ආනිසන්සේ කිසි අඩුවක් නෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ ළඟ දෑත දෝත එකතු කරගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් වැඳ වැටුනානං ඒ ඕනෑම පුද්ගලයකුට දිවිය මානුෂික සැපසම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධයාදී මහාගුණයට හැකියාවක් ඇති නිසා අපි ඔබවහන්සේට අරහන් කියල කියන. එමනම් එදත් එකයි අදත් එකයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවම් පෑව නමුත් ලෝකෙට මහත් වූ පාඩුවක්. ඒ පාඩුව මගහැරල වැඳගන්න හැටීමේ කෙටියෙන් සිහිපත් කළේ. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය ලෝකෙට පාඩුවක් නං කෝටි ගණන් මහරහතන් වහන්සේලත් පරිනිර්වාණයට පත් වනහම මේ ලෝකයට මොන තරං පාඩුද කියන කාරණාව කියලා ඉවරයක් කරනට පුළුවන්කමක් නෑ. ආං එහෙව් එකේ බුදුරජාණන් වහන්සේත් එක්ක කෝටි ගානක් මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවා කියල කියනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ තනියම පිරිනිවන් පෑව නෙමෙයි. අපේ බුදුරජාණන් වහසෙන තනියම පිරිනිවන් පෑවා. දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහන මොහොතේ තවත් කෝටි ගානක් රහතන් වහන්සේලත් ඒ ශාසනයේ පිරිනිවන් පෑව කියල කියන එදාම. එනම් භාග්‍යතුන් වහන්සේගේ නැතිවීම මොන තරම් පාඩුද කෝටි ගණන් රහතන් වහන්සේලත් නැතිවුණ හම එදා ලෝකයට මොන තරම් පාඩුවක් තිීන්ට ඇත්ත. නමුත් මාරය එළඹෙනකොට උන්වහන්සේලත් පරිනිර්වාණයට වැඩම කළා. මහා ඉර්දීන් මහා යසස් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ශ්‍රීපාදී තිබිච්ච අති සුවිශේෂී චක්‍රලාංචන මේ සියල්ලත් අරගනම තමයි පිරිනුවම් පැවි. ඉරදිය තියල ගියත් නෑ යසස තියල ගියත් නෑ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියල ගියත් නෑ ශ්‍රීපාදයේ චක්‍රලාංචන ඉතුරු කරලා ගියත් නැහැ ඒ සියල්ලත් අරගනම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. එමනම් පින්නතුනේ සංසාරි මොන තරං දුක අපිට ආපහු ඉතුරු වෙනවද භාගිතුන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්. නමුත් මේ මහෝත්තමයන් වහන්සේලා මේ ලෝකෙ තව කෙනෙකුට හිතාගණ්ඩ බැරි තරං අප්‍රමාණ ගුණවත් එවන් ගුණවත් උතුමන් වහන්සේලත් පිරිනුවම් පෑවා. එතකොට සමහරලාට කරුණාව මෛත්‍රය කියන ධර්මතාවේ නැත්තටම නැති වෙලාව සමහරලාට. අපි වගේ සිල්ගුණවත් නැති අය මාරයා විනාස කරනවා කියන එක අහන්ඩ දෙ ඇත්තෙමනේ. අපි ගාවට මාරයා එනවා කියන එක අහන්ඩ දෙයක් ඇත්තෙමනේ. ආං එහෙම හිතන්න ඕන මේවාගේ උත්තමයොත් මරු වසගේට වැඩම කලා නං මම කවුද. එහෙනම් කොයි මොහොතේ මාරය ඇයිද වහ වහා වහ වහා මරු එන්ඩ කලින් මරු සමඟ යන්න සූදානන්ගේ යුතුයි කියන කාරණාව හිතල මරණය හැම වෙලාම දකිින්ට කියල සඳහන් කරනවා. ඊළඟට පින්නතින පැහැදිලි කරනවා <clears throat> තවත් ඒවාගේ කරුණු කාරණා රාසියක්. විශේෂයෙන් දීපංකර භාගිතුන් වහස පිරිනිවම් පෑවට පස්සේ නන්දාරාම කියන ප්‍රදේශයේ තමයි භාගිතන් වහස පිරිනිවම් පෑවේ බුදුරජාණන් වහන්සේගේ ජිනතූපය ජිනතූපය කියල කියන්නේ. දීපංකර භාගිතුන් වහසගේ ධාතුන් වහසල විසිරුණේ නෑ. එකම ධාතුන් වහස නමයි වැඩහිටිය. විශාල ධාතුන් වහස නමක් එක නමයි. ආංගේ ධාතුන් වහසේ තැන්පත් කරලා දෙවියොයි මිනිස්සුයි ඔක්කොම එකතු වෙලා චෛත්‍යයක් ඇදුව. ඒක තමයි මෙතන ජිනතූපය කියල සඳහන් කළේ. ඒ චෛත්‍යය යොදුන් තිස් හයක් උසයි කියල සඳහන් කරනවා. යොදුන් තිස් හයක් කියල කියන්නේ අති විශාල ප්‍රමාණයක්. දෙවියයි මිනිස්සුයි දෙගොල්ලම එකතු වෙලයි හදන්නේ. ඊළකට පිනතන සඳහන් කරනවා මංගල බුදුරජාණන් වහන්සේ ජීවත්ව වැඩ හිටපු කාලී. මංගල භාගිතුන් වහන්සේගේ උස රියන් අසූ අටක් කියල සඳහන් වෙන්නේ. දීපංකර භාගිතුන් වහසිරියන් අසූයි. මංගල භාගිතුන් වහසිරියන් අසූ අටක් උසයි. ඒ විතරක් නෙමෙයි සඳහන් කරනවා ලොව පහළ වෙලා බුදුන් හම සක්කලවල් දහදාහකට රාත්‍රිය උදවුන්නය කියලා. මෛත්‍රී මංගල භාගිතුන් වහසේ පහළ වුණහම ලොවතුරා බුද්ධත්වය ලැබුවට පස්සේ සක්වලවල් දහදාහකට රෑවෙන්නේ නෑ. ඇයි සක්කොලවල් දහදහකට රෑවෙන්න ඇත්ති. සූරයාගේ ආලෝකයට වඩා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මී ආලෝකය ප්‍රබලයි. හිරු පායනවා මිනිස්සු දන්නේ නෑ ඉර බැහල යනවා මිනිස්සු දන්නේ නෑ. ඒ කියන්නේ ඉර පෑවුවා කියලා අමුතු එලියක් ලෝකෙට පහළ වෙන්නේ ඉර පායනවා. උණුසුම දැනෙනවා. ඉර බැහැලා යනවා. හිරු බැස්සහම අපිට කළුවරයි. නමුත් එදා හිරු බැස්ස කියලා මිනිසු දන්නේ නෑ. කරුවල කියන දෙයක් ලෝකෙ තිබ්බෙනෑ. කොච්චර ප්‍රමාණයකටද සක්වලවල් දහදාහකට. සක්වලවල් දහදාහක් කියල කියන්නේ සක්වලක් කියන ලෝක තිස් එකක්. එක සක්වලකට එක ඉරයි පායන්නේ. එනම් ඉරවල් දහදාහක ප්‍රමාණය රෑවෙන්නෑ කියල කියන්නේ. එතට මිනිස්සු රෑදවල් හඳුන ගත්ත කොහොමද. උදේට මල් පිපෙනවා. එතකොට මිනිස්සු දන්නවා එලි වෙලා කියලා. කුරුල්ලු කෑගාන හැටි වෙනස්. ඒ කුරුල්ලන්ගේ හඬින් දන්නවා දැන් එලි වෙලා දැන් රෑවෙලා. සමහර මල් වර්ග තියෙනවා ඉර බැස්ස හම පිපෙන මල්. ආං ඒ මල් පිපෙනකොට මිනිස්සු දැනගන්නවා දැන් ඉර බැහැල කියලා. වෙනනම් දැනගන්න ක්‍රමයක් නෑ. එත් තරම්ම එලියයි. අපින නිකං අහගෙන ඉන්නවා විතරයි. නමුත් හිතන්ඩකු සක්කොලවල් දහදාහක්ම එලිය කරන්න පුළුහන් තනි සූරයෙක් වගෙනේ දෙතොට භාගිතුන් වහන්සේ. නැත්තන් සක්කොල්වල් දහදාහකට ඉරවල් දහදාහ පායනවා. ඉරවල් දහදාහක එලිය භාගිතන් වහන්සගේ ශරීර දහතුවෙන් තනියම නික්මෙනව කියල කියන්නේ. මෙහෙම ආලෝකයක් මේ ශ්‍රී දේහයෙන් නික්මෙන්ඩ මොන තරන් නං පාරමිතා පුරණ කාලි පින් කරන්න ඇද්ද. මොනවාගේ පින්කං කරලද මේ. විශේෂ පහම් පූජාවල් වල ආනිසන්සේ. මහා පූජාවල් වල කොයි තරන් ආනිසංස තියෙන් ඇත්ද. අදනේ සමහර කට්ටිය බනින්නේ එක පහනක් පත්තු කරහම මදිද දස් ගනම් පත්තු කරන්නේ මොකටද එම බන්නා ඉන්නවනේ තෙල් නාස්ති කරනවා කාලි නාස්ති කරනවා මුදල් නාස්ති කරනවා එකක් පූජ කලත් එකයි සීයක් පූජ කලත් එකයි කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. දසවස්තුක සම්මාධිත්්‍යයේදී එක මිත්‍යා දෘෂ්ටියක් කියල තහවුරු කරල පෙන්න්නනවා. මේ විශේෂයෙන් පෙන්නන්නේ ඒ මහත් වූ පූජාවන්ගේ විශේෂත්වයම කද්ද කියලා. භාගිතුන් වහසෙනම් ඊට වඩාලොකු විශේෂත්වයක් දරලා තියෙනවා. මුළු ශරීර දහතුව පුරාම තෙල්ගල් වගෙන් හොඳට නාල පිරිසිදු ඇඳුම් ඇඳලා තමන් ආපහු තෙල්වලින් නාලා බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහසල වැඩඉන්න චෛත්‍ය රාජයා ළඟට ගෙහිල්ල. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මගේ මුළු ශරීරයම ගිනි දල්ලගෙන අද පහම් පූජාවක් කරනවා කෙළ හිතුවා. ඇඟට ගිනිතියාගත්තා චෛත්‍ය ප්‍රදක්ෂිණ කළා. ජීවිතේපා මගේ කය දැවෙන ආලෝකය භාගිතුන් වහසට ආලෝක පූජාවක් වේවා කියලා. මොනත් හැරීමක් දීක. නමුත් සඳහන් කරනවා චෛත්‍ය ප්‍රදක්ෂිනා කර කර ආලෝක පූජාව කළා රෝමකූපයකටව තාඩිවුණය කියලා. එත් තරම් මාශ්චර්යමත්. කාං ඒවාගේ පූජාවල් වල ශක්තිය තමයි මේ තරං ආලෝකයක් ශරීරයෙන් නික්මෙන්නේ කියල සඳහන් කරනවා. ඊළකට පිනතිරි සඳහන් කළා අවුරුදු අනූදාහක් උන්වහසලෝක විරාජමාන වෙමින් බොහෝ ජනයා කෙරෙහි අප්‍රමාණ කරුණා මෛත්‍රී සිත් පතුරුවමින් ධර්මය දේශනා කරලා විශාල සත්ව සමුදායක් සංසාර සාගරයෙන් එතර කරවනු ලැබවා මෙතන සඳහන් කරනවා සාගරයේ රල අපිට කවදාවත් පිනතින ගණන් කරන්න බෑ. මහමුහදනයකට හැලි ගාන කොහෙ ගණන් කරන්නද. මහමුහුද කොහෙද සීමාවක් තියෙන. ඒ හින්ද හැලි නැගෙන තරන් අපි දන්නේ නෑ කවදාවත්. මහසාගරයේ රැලී ගණන් කළ නොහැකිද මංගල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ප්‍රමාණයක් ගණන් කරන්න බෑ කියලා. ඒ තරං භික්‍ෂු ශාසනයක් භික්‍ෂුණී ශාසනයේ වැඩ හිටිය කියල සඳහන් කරන්නේ. සාගරයේ රැල්ලි යම්සේද ශාසනයේ භික්‍ෂු භික්‍ෂණීන් වහසේලා එපමණයි. එහිද ගණන් කරන්න බෑ කවදාවත්. මේ තරම් ආශ්චර්යමත් ශාසනයක් නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානතුරු ඒ ශාසනයේ එකදු ශ්‍රාවකයෙක්වත් පිරිනිවන් පෑවිත්නෑ කියලා කියන්න. සමහර බුද්ධ කාලවල ශ්‍රාවකව ඒ ඒ කාලෙට තම තමන් පෞද්ගලිකව පිරිනිමම් පානවා. ආයුෂයවර වෙලා. මංගල බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්‍ෂු භික්‍ෂුණීන්ගේ සීමාවකුත් නෑ භාගිතුන් වහන්සේ පිරිනිවන් පානාතුරු. ඒ කියන්නේ අවුරුදු අනූදාහක්ම කිසිම ශ්‍රාවකයෙක් පිරිනිවම් පාලත් පිරිනිවම් පාලත් නෑ. ඒ නිසාම සඳහන් කරනවා මේ ශාසනයේ රහත් නොවී කිසිම ශ්‍රාවකයෙක් පිරිනුවම් පාල කියැන් ජීවිතයෙන් සමුවර්ගනත් නෑ. ශාසනයේ සියලුම ශ්‍රාවකයෝ. පිරිනිවම් පාලයි තියන්නේ. අපවත් වෙලාවත් මැරිලවත් නෑ කවරුවත්. අපවත් වෙලා නෑ කවරුවත්. පැවිදි වෙච්ච සියලුම ශ්‍රාවකයෝ පිරිනිවම් පාලයි තියන්නේ. එහනම් මේ ශාසනය කොහොම ශාසනයක් වෙන්ඩ ඇත්ත. නමුත් සඳහන් කරනවා ධර්මය නැමති ගිනිසිලුව දරාගෙනම මහජනයා සසරින් එතර කරවමින්ම දූම කේතුවක් වගේ දිලිසිලා දිලිසිලා මහා යසස් ඇති භාගිතුන් වහන්සේ අන්තිමට පිරිනම් පැව කියලා. මුළු විශ්වය ආලෝකමත් කර කර වැඩඉදලා දක්සක්වල වල් දහදා ආලෝකමත් කර කර වැඩඉඳලා සාගරයේ රැලි වගේ ගණන් කළ නොහැකි ශාසනයක් ඇතිකරවල පෘතජ්ජන සෙයාවෙන් මැරුණ කියන කෙනෙක් නංගේ ශාසනයේ භික්‍ෂු භික්‍ෂූන් වහන්සේලා අතර ඉතුරු කරල නැතු රහතන් වහන්සේලාම බිහි කරලා මේ මහා කර්තව්‍ය ලෝකයට කරපු ඒ මහෝත්තමයණන් වහන්සේ අන්තිමට සමාධීන් කෝටි ලක්ස විසි හතරකට සමවෙදිලා දිලිසිලා දිලිසිලා දිලිසිලා උන්වහන්සෙත් පිරිනවම් පෑවා. විශ්වයට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙච්ච උත්තමයෝ. පිරිනිවම් පෑවනම් මම කවුද. එහෙම හිත හිත තමයි මරණ සතිය දියුණු කරන්න තිය. ද මේ කරුණු අපිට හිතන්ට බෑණි පින්නතුනි. සක්වලවල් දහදාහක් එලිය කරන්න පුළුවන් වනා කිය හම ඒ භාගිතුන් වහස ගැන අපි මේ පෘතජ්ජන මේ පුහු මනසින් කොහොම හිතන්ඩද. එහෙම ශක්තිය තිබිච්ච උත්තමයත් පිරිනිවම් පෑවා. ඉතින් එහෙනම් මේ සීමාවක් නැති ජරා ලෙඩ ගොඩවල් හැදි හැදී ඉන්න මම කොයි වෙලාවෙ මැරෙන්ඩ බේද. ආං එහෙම හිත හිතා මේ මරණය ජීවිතයට මනාව ප්‍රත්‍යක්ෂ කරගන්නට. මෙනෙහි කරන්න සිහිපත් කරන්නට. මේක භාවනාවක් බවට පත් කරන්නට. මරණයට බයිනැති කෙනෙක් බවට පත්තෙන්ට. මරණ අනුස්සතිය වඩන්ඩ මේ කරුණු දක්වන්නේ ඒක පැහැදිලි කරන්න පහසු කරන්නයි. බුද්ධ වංස පාලියයේ බුද්ධ චරිත විසි ගණනක් ගෙනහැර දක්වලා තියෙන්නේ අපිට ඉගෙන ගන්න මිසක් පොත්පුරුවන්න ගෙනත් දේශනා කරලනේ. එනම් අපි මෙතන සාකච්ඡා කරන්නේ ටිකයි. මේ භාවනාව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ධර්ම ග්‍රන්ථ අරගෙන ඒ විසි ගණනම අධ්‍යයනය කරන තරමට භාවනාව දියුණු කරන්න අපිට පහසුයි. ඒක අපිට ලාභයක් විසක් පාඩුවක් නෙමේ. ධර්ම දේශනාවට තියෙන කාලී නිමා වෙලා නිසා. මරණ සතිය නිමිති කරගෙන කරෙන දාහතරවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු තවත් කරුණු රාශියක් ඉදිරියට දේශනා කිරීමේ බලාපොරොත්තු ඇතුව. මේ උතුම් දේශනා මාලාවේ දා හතරවෙනි ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ මත්තේගොඩ සමගිව්වෙනේ පදිංචි චමින්ද ආර්යසිංහ මහත්මා සහ එම මහත්මිය විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා ඒ ආරිය සිංහ පියාණන් සොපිනෝනා උපාසික මාතාව බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතතුරුවරව වැඩසිට අපවත් වී වදාළ දරනාගම කුසල දම්ම ස්වාමීන් වහන්සේ නාවයනේ සිරි අරිය දම්ම ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ රේරුකාණයේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේ ඇතුළුව පින් කැමැත්තෙන් සිටින ඥාති පරපුරේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. දෙදස් විසේ ජනවාරි මාස පළවෙනි දිනට උපන්දිනය සමරණ අනුලාවතී මෑණියන්ටද ශාන්තී ප්‍රේමචන්ද්‍ර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමද චන්දිමා ආර්යසිංහ ඇතුළු පවුලේ සියලු දෙනාටමද දේශකයාණන් වහන්සේටද උන්වහන්සේගේ මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමද සහභාගී වී සිටින දිනිති ගුණතිලක දියණියට නිරෝගී වාසනාවන්ත දරුපතක් සඳහා ආශිර්වාද කිරීමද සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ ඇතුළු සම්ය දෘෂ්ටික දෙවි දේවතවුන් වහන්සේලාටද පැමිණ සිටින සියලු දෙනාටමද මේ පින් අනුමෝදං වේවා රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහනිවනින් සැනසෙන්ඩ මේ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කර. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝචරාජා භවතු දම්මිකු